සාදු සාදු සාදු ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ කොයි කවුරුත් ඊටාම සංසිඳුණු ජීවිතයකට වාග්ය සම්පන්න අය. සැනසිලිදායක ජීවිතයකට වාග්ය සම්පන්න අය. ඔබ කවයි කවුරුත් සුව පහසුවෙන් සැනසෙල්ලෙන් වාසය කරන්න ආසයි. නුවණ තියෙන કોઈ කවුරුත් එබඳු ජීවිතයක් පතනවා. එබඳු ජීවිතයක් තමයි සොයාගෙන සොයන්නේ. ඉතින් වගේ සංසිඳුණු සුව පහසු ජීවිතයක් ලබන්න වාග්ය තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන්ටයි. දැන් මෙහෙම කල්පනා කරන්න දැන් අපි කොයි කාටත් මේ බාහිර පරිසරය ගැන සුළු හෝ මතකයක් අත්දැකීමක් තියෙනව නේද? දැන් ගිනි ගහන මද්දහන වෙලාවක නගරේ රත් වෙච්ච පාරවල් තියෙන වෙලාවක නොයේකුත් යාන වාහන විවිධ විදිහට හඬ නගමින් ගෝසාකාරීව එහෙම යන තැනක නොයේකුත් වෙලෙන්දෝ විවිධ විදිහේ බඩු මුට්ටු තියාගෙන ගණදුණු කරවන්න ඒවා අලෙවි කරන්න කෑකොස්සන් ගහමින් අලෙවි කරන තැනක කාක්වාදී සත්තු පවා කෑ ගහමින් ගෝසාකාරී පරිසරයක වාහනවල සද්දේ වාහනවල දුම දූවිලි ඇවිස්සීලා මේ විවිධ විදිහට මේ හැම පැත්තෙම ඇවිස්සිච්ච පරිසර අපි කවුරුත් දැකලා තියෙනවා නේ අපි කවුරුත් ඒ බඳු පරිසරයක සුළු හෝ වෙලාවල් ඉඳලා තියෙනවා නේද එතකොට මේ දැන් නගරයක බස් නැවතුම් පොලේ වගේ තැන්වල මෙයාට මතක ඇති. ඒතර යම් විදියකින් යම් කෙනෙක් සිසිල් පරිසරයක එහෙම නැත්නම් සංසිඳුණු පරිසරයක ඉන්න ආස කෙනෙක්. ඒ බඳු තැනක ගිහින් තිබ්බොත් මොකද වෙන්නේ? එයාට සුවයක් තියෙනවා. නෑ නේද? සුවයක් නෑ. ඒ වගේම බලන්න මේ පරිසරයේ සමහර තැන් තියෙනවා සිසිල් සුළං තියෙනවා. ලස්සන වටපිටාවක් තියෙනවා. දූවිලි ඇවිස්සලා නැති. නොයෙකුත් විදිහේ මේ නාසයට අපහසු නොවන පරිසර ඇහැට අපහසු නොවන කනට අපහසු නොවන සංසිඳීමක් තියෙන පරිසර තියෙනවනේ. එතකොට මේ පරිසර දෙක වෙනසක් තියෙනවද නැද්ද? ඈ? අපි දුර තියෙන දෙයක් දිහා බලන්න වගේ. දුර තියෙන දෙයක් දිහා විමසීමෙන් බලන වගේ ඒ පරිසර දෙක දිහා විමසීමෙන් බැලුවොත් කල්පනා කළොත් නුවණැත්ත කොයිකටද කැමති වෙන්නේ නුවණැතින කෙනා පහසු ජීවිතයට කැමති කෙනා අර ගෝසාකාරී දැඩි රශ්මියෙන් උණුසුමින් පීඩා විඳින ඒ වගේ තැනකට කැමති වෙන්නේ අර බොහොම පහසු පරිසරයකද පහසු පරිසරයක කැමතිනේ නමුත් මේ අර අපහසු පරිසරෙත් බොහෝ දෙනා ඉන්නෝනේ ඉන්නව නේද? ඒතර එයා පහසුවකින් ඉන්නව ඇති. පහසුවකින් ඉන්නව ඇද්ද? නෑ. නේද? ඊළඟට බලන්න මේ සමහර තැන්වල අරගල කරගන්න මිනිස්සු ඔබ දැකලා ඇති. මිනිස්සු අරගල කරගන්නවා එහෙම නැත්නම් සත්තු අරගල කරගන්නවා. ඒ වගේ පරිසරයක බිහිසුණු යුද්ධයක් හටගත්තොත් ඒ වගේ පරිසරයක කොහොමද? සුවයක් තියෙන්නේ. ඈ අපි දුර තියෙන දෙයක් දිහා බලනවා වගේ පරිසරයක් දිහා බලන්නේ. ඊළඟට බලන්නේ ඒ අපි දැක්කේ බාහිර පරිසරයක්. දැන් බලන්නේ බිලා හිත දිහා. අර බඩු මුට්ටු විකුණන්න කෑ ගහන මිනිස්සු ඒ වගේ පරිසරයේ ගෝසාකාරී විවිධ විදිහට හැසිරෙන අය මිනිස්සුනේ නේද? ගස් කොළන් වල දේ සද්ද එන්නේ. ඒ කැළඹිලි හටගන්නේ ගස් කොළන් වලින්ද? මහ පොළොවෙන්ද? නෑ. මිනිසුන්ගේනේ එහෙම නැත්නම් වෙනත් සතුන්ගෙන්නේ. ඒ කොහෙන්ද මිනිසුන්ගේ මේ කෙස් වලින්ද ලොම් වලින්ද මොනින්ද හඬ හටගන්නේ? ඒ ගෝසාකාර ස්වභාවය. සිතේනේ හටගන්නේ. සිතේ. දැන් බලන්න සිත දිහාට යොමු වෙලා තම තමන්ගේ සිත දිහාට යොමු වෙලා සිත ASCII කොතරම් කැළඹිල්ලක් තියෙනවද කියලා. එimhe කැළඹුණු සිත් ඉපදුණු අවස්ථා කොච්චර තියනවද බලන්න. එමෙ තිබුණ නැද්ද? එමෙ නැද්ද? ඈ? දැන් බලන්න අර ගිනි ගහන මත්දහනේ මහා නගරයකට ගිහිල්ලා ඒ නගරේ මැද ගින්නේ තැම්බි තැම්බි ඉන්නකොට ඒ ගින්න අපිට පීඩාවක්. ඒ සද්දේ පීඩාවක්. ඒ දූවිලි පීඩාවක්. අපිට පුළුවන් ද අතින් ආවරණය කළ සද්ද අයින් කරන්න? ඒ පීඩාව මැද වාසය කරන්න වෙනව නේද? දැන් ඉබිලා බලන්න හිතට අපේ පාලනයකින් තොරව හිතාස්සේ නැද්ද යුද්ධයක්? ඈ? ඒක දුරු කරායට නෑ. හැම වෙලාවමත් නෑ. නගරේ හැම වෙලාවෙම ගෝසාවක් නෑනේ. ගෝසා නැතිලා තියෙනවනේ. යම් යම් වෙලාවල වලදී සිත ආස්සේ යුද්ධ හට ගන්නවද නැද්ද? කලබලේ ඇති වෙනවද නැද්ද? ඒ විදිහට තමන්ගේ සිත ගැන තමන්ම බලන්න මේ මොහොත නෙමෙයි මේ මොහොත ගැන නෙමෙයි කියන්නේ. එහෙම වෙලා නැද්ද කියලා බලන්න. එහෙම අවස්ථාව ඔබට නැද්ද ජීවිතේ? ආන්ගේ අවස්ථාව තුළ ඔබ සුවයක් වින්දද පීඩාවක් වින්දද? හ්ම්? ඒක තමයි අපි අධ්‍යයනය කළ යුතු දේ. අප ගැන අපි බලන්න ඕන ආන්ගේ විදියට. අපිට මොකද උනේ? ඒ වෙලාවට අපිට කොච්චර පීඩාවක් එන්නද? එබඳු පීඩාවක් එබඳු පීඩාකාරී සිතක් ඉපදුණු ඇතම් අය ඒ පීඩාකාරී සිත මුල් වෙලා කොතරම් විනාශයකට පත් වුණාද කියලා ඇතැම් අවස්ථාවලදී ඔබට තේරුම් ගන්න පුළුවන්කම තියෙයි ඇතැම් අවස්ථාවලදී ඇතැම් අය තමන්ගේ ජීවිතත් විනාශ කරගෙන අන් අයගේ ජීවිත විනාශ කරගෙන මහා විනාශකාරී පුද්ගලයෙක් බවට පත් වෙන අවස්ථා තියෙනවනේ එහෙම නැද්ද ලෝකේ ඒ තමා තමාටත් විනාශය ඇති කරගෙන බොහෝ කලක් බොහෝ දිනාට විනාශය ඇති වෙන විදිහට මිනිසුන් හැසිරෙන්නේ ඇයි ඈ ඉසිතාස්සේ යුද්ධයක් තියෙනවා සීතාස්සේ ගෝසාවක් තියෙනවා සිතාස්සේ කලබලයක් තියෙනවා. අන්න ඒක පාලනය කරන්න බැරිුණු ගමන් තමාටත් අහිත පිණිස අන් අයටත් අහිත පිණිස මිනිසුන් හැසිරෙනවා. නේ? ඒතර අපි ආරක්ෂිතයිද? දැන් තමන්ගේ අම්මටම අමනාපිතින් කෑක් උසන් ගහන ළමයි බිහි වෙන්නේ කයෙන්ද සිතෙන්ද? සිතාසිත මේ දෙක හටගන්නේ. තමන්ට ඊටාම හිතවත් වෙන ආදර කරුණාව දක්වන තමන්ගේ අම්මටම රළු විදිරි හැසිරෙන ළමයින්ගේ ඒ ඒ රළු ස්වභාවය කොහෙද ඇති උනේ? සිතේ නේද? හ්ම්? එතකොට බලන්නේ නම් මේ සිත තුල හටගන්න ඒ රළු බව අඩු වැඩි වශයෙන් හෝ ස්වල්ප වශයෙන් හෝ තම තමාට තිබුණද තියෙනවද කියලා තමන් බලන්න. ඔබට ඒක නැද්ද? එහෙම ස්වභාවයක් තිබුණ නැද්ද? ඈ අඩුම වශයෙන් තමන්ගේ ගෙදර ඉන්න බල්ලට හරි සැරවැර වෙන්න හිතුන්නේ නැද්ද? ඈ අන් මේ විදිහට තමා ගැන විමසලා බලන්න. එතකොට තේරෙයි මේ සිත අපට සුවේ උපදින ස්වභාවයකද තියෙන්නේ පීඩා උපදින ස්වභාවයකද තියෙන්නේ කියලා තේරෙයි. අපි හිතමු අපි බිම් බෝම්බයක් තියෙන තැනක වාහනයක් උඩින් ඉන්නවා අපි ගිහිල්ලා වාහනයක් තියාගෙන. නේ? ඒතර අපි ඒක දන්නේ නැහැ. පොළොවේ ආසේ බෝම්බේ තියෙනවා අපි ගිහින් වාහනක උඩින් ඉන්නවා. ඒක දන්න මිනිහට මොකද හිතෙන්නේ? අපිට තේරෙනොත් දැන් ඇතුලේ බෝම්බයක් තියෙනවා කියලා. අපි කැමතිද? ආන් ඒ වගේ අපේ සීත ගැන අපිම කල්පනා කරලා බැලුවොත් මොකද හිතෙන්නේ? සීත ගැන අපිට මොකක් හිතෙයිද? ඒ සිතේ ස්වභාවය ගැන. අපට අනතුරක් තියෙනවනේ. අනතුරක් තියෙනවා. අන්නේ අනතුරෙන් අප නිදහස් වෙන්න ප්‍රමාද නොවිය යුතුයි. ඒ අනතුරෙන් අපි නිදහස් වෙන්න අපිට තේරෙන්නේ නැත්තම් ඒ අනතුරේම ගිලිලා ඉන්නවා නම් සීතාසිතින යුද්ධෙම අපි පැටලි පැටලි ඉන්නවා නම් එතන මොකද තියෙන්නේ? ඒක තමයි ප්‍රමාද බව. ප්‍රමාදය කියලා කියන්නේ ඒකට. ඒ සිත තුළ තියෙන අරගලය, සිත තුළ තියෙන යුද්ධේ, සිතේ ඒ ඇතින තියෙන ඇතිවෙන අපහසු ඇති කරන ස්වභාවය දුරු කර ගැනීම පිණිස යමෙක් කල්පනා කරනවා නම් උත්සාහ කරනවා නම් ඒකට උනන්දු වෙනවා නම් ආන්න එතන තියෙනවා අප්‍රමාදේ. දැන් බලන්න අපි ඉන්නේ ප්‍රමාදයේ තුලද අප්‍රමාදයේ තුලද? අපි හිතියේ ප්‍රමාදයේ තුලද අප්‍රමාදයේ තුලද කියලා කල්පනා කරන්න. එතන අපි සිටි යුත්තේ ප්‍රමාදයේ තුලද අප්‍රමාදයේ තුලද කියලා අපි තීරණ ගත යුතුයි. දැන් අපි අර කලින් කිව්වා වගේ යමෙක් බෝම්බයක් වල්ලා තින් තැනකින් උඩින් වාහනේ තියන් ඉන්නවා. එයා දැනගත්තොත් එයා සැනකින් එතනින් අයින් වෙන්න උත්සාහ කරනව නේද? නේ? ඒ වගේ අපි තේරුම් ගත්තොත් අපේ සිතේ තියෙන ස්වභාවය. ඒ ස්වභාවය දුරු කරගෙන දුරු කරගන්න හිතක් ඇති වෙනවද නැද්ද? හිතක් ඇති වෙනවා. අනතුරු දැකීමෙන් තමයි අනතුරෙන් නිදහස් වෙන්න හිතෙන්නේ. අනතුරු දකින්න නැති කෙනාට නිදහස් වෙන්න හිතෙනවද? ඈ? හිතෙනවද? හිතෙන්නේ නැහැ. ඒ නිසා අප තුළම අපේ අනතුරු තියෙනවා කියලා අපි තේරුම් ගත්තොත් ඒ අනතුරෙන් නිදහස් වීම පිණිස එයා උත්සාහ කරනවා. එතකොට එයා යොමු වෙන්නේ තමා කෙරෙහිද අනුන් කෙරෙහිද? තමා කෙරෙහි යොමු වෙනව නේද? දැන් ඔබට තේරෙනවද තමාගේ අර්බුදයේ තියෙන්නේ කොතනද කියලා දකින්න කෙනා තමා ගැනම යොමු කෙනෙක් නේද? එයාට බාහිර අර්බුද ගැන ඇඟිලි දික් කර කර අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියන්නේ අවස්ථාවක් තියෙනවද එයාට? එහෙම හිතක් එනවද? හිතක් එන්නේ නැහනේ යාට. ඇයි යාගේ හිත තියෙන්නේ Tamanගේ අරුබුදේ දිහා. එතනින් මෙයා සංසිඳින්න පටන් ගන්නව නේද? ඇයි මේ සංසිඳීමක් නැති සමාජයක් ඉපදෙන්නේ? අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, අරු මෙහෙම කළා, මෙයා මෙහෙම කළා කියලා නේද මේ සංසිඳීම නැති පරිසරය ඉපදෙන්නේ? හ්ම්? එමෙ වෙන්නේ Tamanගේ අරුබුදේ තේරෙන්නේ නැහැ. Tamanගේ අරුබුදේ පේන්නේ නැහැ. ඒතර එයාට පේනවා බාහිර අරුබුද පේනවා. ඒතර මේ බාහිර අරුබුද ඔස්සේ ඇවිසිලා යනවා. ඒ අරුබුදේ තමා තුලයි හටගන්නේ. තමා තුල තමාම තමාගේ විනාශය තියෙන්නේ. තමාගේ සිතේමයි තමාගේ විනාශය හටගන්නේ කියලා යමෙක් තීරණ ගත්තොත් ඒ විනාශ වෙන ස්වභාවය විනාශකාරී ස්වභාවය තමාගේ සිතේ තියෙන්නේ. ඒකේ හටගන්නේ කියලා තීරණ ගත්තොත් ඒකෙන් නිදහස් වෙන්න එයා තුල කැමැත්තක් උපදිනවා. අන්නේ කැමැත්ත මුල් වෙලා තමයි ප්‍රමාදේ බැහැර කරලා අප්‍රමාදී බවට කෙනෙක්පත් වෙන්නේ. ඉතින් මේ විදිහට මේ අපේ සිත තුළ අපේ විනාශය පිණිසම අපෙත් අන්නගෙත් විනාශනේ කෙනෙකුගේ සිතේ ඇති වෙන කැළඹිල්ලෙන්නේ අනිත් අයටත් විනාශය කරන්නේ නේද? නිවුණු සිතක් තියෙන කෙනෙකුගේ අනිත් අයට විනාශයක් ඇති වෙන්නේ නැහනේ. නේද? ඒ නිසා අපේත් අන් අයගේත් විනාශය පිණිස අයහපත පිණිස හටගන්නා උදී සිතේ තමයි හටගන්නේ. ඒ සිතේ හටගන්න ඒ විනාශකාරී ස්වභාවය අප තේරුණ ගත යුතුයි. ඒ විනාශකාරී ස්වභාවයන් තේරුම් ගැනීමෙන් තමයි ඒව බැහැර කරගෙන නිවුණු සංසිඳුණු සිතක් උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක තමයි අප ලබන පිළිසරණ ධර්මයේ. මේක තමයි ධර්මයේ මේ තමයි ධර්මයෙන් පිළිසරණ ලැබිය යුතු පිළිසරණ මේ තමයි ධර්මයෙන් ලබන පිළිසරණ. වෙන එකක් නෙමෙයි. අපිටම හිතේ යුද්ධ තියෙනවා. යුද්ධ තියාගෙන අපි ත්‍රිපිටකෙම කටපාඩම් කර ගන්නවා. අහවල් සූත්‍රය මේකයි, අහවල් සූත්‍රය මේකයි, අහවල් තැන මේකයි කියලා අපි ඔක්කොම මතකෙන් අපිට පුළුවන්. හිතාශ්‍ය යුද්ධය හට ගන්නා ස්වභාවය එහෙම් පිටින්ම තියෙනවා නම් අර ධර්ම කරුණු පවා ඒ යුද්ධය සඳහා යොදා ගන්නවා. පැහැදිලිද? නේද? gedara අරගලයක් වෙනවා. gedara අරගලයක් වෙන වෙලාවේ සුව පහසු ඇඳ පුටු මේසෙ පවා යොදා ගන්නව නේද අරගලයට? ඈ මේක ඉඳ ගන්න සුවසේ ඉඳ ගන්න පුටුව මේක ගන්න හොඳ නැහැ ගෝරියට කියලා හිතන්නේ නැහැ නේ? නේ? ඒ වගේ සැබෑම අර්බුදයේ තියෙන්නේ කොතනද? ඊට විසඳුම මොකද්ද කියලා තෝරබෙර නොගන්න කෙනා ධර්මයේ පවා අයහපතට යොදා ගන්නවා. ධර්ම කරුණු, ධර්මයේ ධර්ම කරුණු පවා ඒ දැනුම පවා අයහපතට යොදා ගන්නවා. ඒ නිසා අපි ධර්මයේ මුණ ගැහුණ ආය විදිහට ධර්මයෙන් ලබන පිළිසරණ උපදවා ගැනීම පිණිස ඒ පිළිසරණ කුමක්ද? සංසිඳුණු සිතක් ඇති කර ගැනීම. සිත ඇවිස්සලා යන ස්වභාවය නැති කර ගැනීම. එයින් අපට පහසු තියෙන්නේ. නැත්තම් කන්න ටිකක් නැතිකම, ඇඳුමක් නැතිකම, ඒවයින් නෙමෙයි අපට පීඩාව තියෙන්නේ. ඒවා ඒවා පීඩා තියෙන නැති නෑ. ඒ පීඩාව ඉක්මවා කොච්චර කන්න තිබ්බත් හිත ආස ඇවිස්සෙනවා නම් ඒක මන්දි කියලා හිතෙනවා. කොච්චර ඇඳුම් තිබ්බත් හිත ආසේ යුද්ධේ නම් ඒක මන්දි කියලා හිතෙනවා. අරගල හට ගන්නවා. අපින වේලක් කර වේලක් කන්නේ. දවස් ගානකින් කන්න හම්බෙන්නේ නැහැ. හිත සංසිඳෙන නම් ඒක ලොකු පීඩාවක් වෙන්නේ නැහැ. එහෙනම් අර්බුදයේ කුමක්ද? අර්බුදයෙන් බේරෙන්නේ කොහොමද කියලා අපට දැනුමක් තේරුමක් තියෙන්න ඕන. ඒ දැනුම මුල් කරගෙන තමයි අපේ විමුක්තිය අප උපදව ගන්න. ඉතින් ඒ නිසා ඒ සිතේ අර්බුදයේ අට හට ගන්න ස්වභාවය ගැන අපට තේරුමක් තියෙනවා. ඒ තේරුම ඇති ගැනීමට අප ධර්මයෙන්ම පිළිසරණයි ලබන්න තියෙන්නේ. ඉතින් අද අපි කියලා දෙන්න කල්පනා කරා. ඒ විදිහට මේ අපට අපේ විමුක්තිය උපදවා ගන්න විමුක්තියටපත් වෙන්න බැරි විදිහට අපව දුර්වල කරලා ඒ එහෙම නැත්නම් ඒ අපව දුර්වල කරලා දුකටම හෙළන ස්වභාවය දුරු කරගන්න පුළුවන් කරුණු කීපයක් තියෙන දේශනාවක් දැන් අපි හිතමු කටු සහිත පාරක් තියෙනවා. කටු අනතුරු සහිත පාරක් තියෙනවා. ඇස් නැති කෙනෙක් ඒ පාර ගියොත් එයා අනතුරු වැටෙනව නේද? ඇස් තියෙන කෙනෙක් ඒ පාර යනවා. එයාට කටු තිබුණාට එයා ලොකු අර්බුදයකටපත් වෙන්නේ නැහැ නේද? එයාට පුළුවන් යන්නේ බේරිලා යන්න. ආන් ඒ වගේ යමෙක් අන්ධයි නම් අන්ධ කෙනාට ආරක්ෂිත මාර්ගයක ගිහිල්ලා ආරක්ෂාව ඇති කරගන්න බෑ. අනාරක්ෂිත පාර ගිහිල්ලා කොහොම කරගන්නද? නේද? අන්ධ කෙනාට ආරක්ෂිත පාරක යනවා. යන්නත් බෑ ආරක්ෂාවකට යන්න බෑ අන්ධයි. එහෙනම් අනාරක්ෂිත පාරක කටු ඊළඟට විවිධ අනතුරු හෙල් පල්ලම් සොර සතුරු බිය ආදී අනාරක්ෂිත තැනකින් පාරක් තියෙනවා. ආරක්ෂාව කරා යන්න තියෙනවා. අන්ධයි නම් බෑ නේද? ඒ වගේ අපට ඇත්ත දකින්න බැරි විදිහට අප අන්ධ වෙනවා නම් අපට සුව පහසු ජීවිතයක් කරා යන්න බෑ. ඉතින් ඒ අපට පෙනෙන එක අප දකින්න පුළුවන් ස්වභාවය නසලා අපව අන්ධ කරන්න පුළුවන් අපව අන්ධ බවටපත් වෙන්නේ සිතේ තිබෙන අකුසලෙන්මයි. ඉතින් මේ විදිහට මේ මිනිස්සෙක්ගේ අන්ධ භාවය ඇති කරන හේතු වෙන කරුණු භාගතුන සිත් තුනක් තිබෙනවා කියලා පෙන්නනවා. අන්ධ කරන සූත්‍රය කුද්දක නිකායේ එක පොත් වහන්සේගේ තියෙන්නේ කුඩා දේශනාවක්. කුඩා වුණත් ඒ දේශනාව තුල මුළුමනින්ම විමුක්ති මාර්ගයේ ගැබ් වෙලා තියෙනවා. ඉතින් මේ දේශනාවේ ඒ වගේ අපට සුවපහසු ජීවිතය ඇති කර ගන්න ඕමනා කරුණු ගැබ් වෙලා තියෙන නිසායි මම ඒ දේශනාව කතා කරන්න කල්පනා කළේ. දේශනාවේ නම අන්ධකරණ සූත්‍රය ඊට කුඩා දේශනාවක්. මේ දේශනාවේදී භාගතුන්ස කියා දෙනවා. තයෝ මේ භික්ඛවේ අකුසල විතක්ඛා අන්ධකරණ අචක්කු කරණ අඥාන කරණ පඤ්ඤා නිරෝධිකා විගාත පක්ඛිකා අනිබ්බාන සංවත්තනිකා මහණෙනි අන්ධ බව ඇති කරන ඇති කරන්නා වූ කියන්නේ නොපෙනෙන ස්වභාවය ඇති කරන්නා වූ ඇස නැති කරන දැන් අපි කියන්නේ ඇස් පාදනවා කියලා කියන්නේ නේද ඇහැ පාදනවා කියන්නේ මේ සාමාන්‍ය අපිට පෙනෙන හැ නෙවෙයි යමක් තේරුම් ගන්න පුළුවන් ස්වභාවය ඇති කරනවා නේ ඇහැ පාදනවා කියලා කියන්නේ ආන් ඒ විදිහට මෙතෙන්ද කියන්නේ අචක්කු කරනා ඇස නැති කරන්නා වූ මහණෙනි අන්ධ බව ඇති කරන ඇස නැති කරන්නා වූ අඥාන කරනා නුවණැස නැති කරන නැති කරන්නා වූ පඤ්ඤා නිරෝධිකා ප්‍රඥාව නිරුද්ධ කළ දමන දමන විගාත පක්කිකා දුක් පක්ෂයට අයිති වන්නා වූ අනිබ්බාන සංවත්තනිකා නිවන පිණිස නොපවත්නා වූ නිවන පිණිස නොවන අකුසල විතරකයන් තුනක් තිබෙනවා මොනවද මේ අකුසල විතරක භාග්‍යතුන්ස් පෙන්වා දෙනවා කාම විතක්කෝ භික්කවේ අන්ධ කරනෝ අචක්කු කරනෝ අඥාන කරනෝ පඤ්ඤා නිරෝධිකෝ විගාත පක්ඛිකෝ අනිබ්බාන සංමත්තනිකෝ දැන් මේ කරුණ දැන් අපි මේ වචනේ අහලා තියෙනවා. නමුත් මේකෙ මෙතරම් ගැඹුරක් තියෙනවා කියලා අපි දන්නේ නැහැ. අපි දැනගෙන හිටියානම් මේ කාම විතරකය මෙබඳු ස්වභාවයෙන් යුක්තයි. මේ වගේ භයානක දෙයක් කියලා අපට අපතුල වූ දැනුමක් තිබුණා නම් මෙලහට අපට කාම විතරකය අපි බැහැර කළානේ නේද? දැන් ඔබට කාම විතරකේ බැහැර කරන්න නොහැකි වුණා නම් ඇයි නොහැකි වුණේ? මේ කාම විතරකේ ස්වභාවය මෙයයි කියලා ඔබ දන්න නිසා. අපිට ඔබ ගෙදර හුරතලේ තැති කියන සතෙක් ඉන්නවා. පොඩි බලු පෙට්ටියක් ඇති කරගෙන ඉන්නවා. කියලා හිතමු. පූස්පැටියක් ඇති කරා හුරතලියට. ඉතින් එයා ගොඩාක් හුරතලින් ආදරෙන් කවල පොලා ඇඳේ තියාගෙන නේද? ආදරේ රකින්න නේද? නමුත් අපි දන්නේ ටික කලින් එයාට පිස්සු ඇදෙනවා. ඒත් අපි දන්නේ හුරතල් කරනවා. එයා අපිම කාලා දානවා. යම් වෙලාවක දැනගත්තා නම් අපි හුරතලෙන් හැදුවට බෑ එයා එයා දැන් භයානක ලෙඩක් යාට තියෙනවා කියලා දැනගත්තත් අපි අර හුරතලේ කරනවද? අය ඇඳේ තියන් කවනවද? එයා බහැර කරනවනේ. නේද? ආන් ඒ වගේ යම් වෙලාවක අපට කල්පනා වුණොත් යම් වෙලාවක අපට තේරුණොත් එහෙම කාම විතර්කය අන්ධ කරන ස්වභාවයෙන් යුක්තයි. අප වන්දේ කරනවා කාම විතර්කයෙන්. අපට යමක් දකින්න පුළුවන් ස්වභාවයෙන් නැති කරනවා කාම විතර්කයෙන්. නුවණස නැති කරන දෙයක් කාම විතර්කය. ප්‍රඥාව අපට යම් ප්‍රඥාවක් තියෙන ඒ ප්‍රඥාව නිරුද්ධ කළ දානවා කාම විතර්කයේ. මේ කාම විතර්කයේ දුක්පක්ෂයට අයිති දෙයක්. කාම විතර්කය නිවන පිණිස නොපවතින දෙයක්. කියලා අපට දැනුමක් තිබුණා නම් අප කාම විතර්කයේ පවත්වයිද? හ්ම්? දැන් ඔබ ගෙදර ඇතිගෙන සුරතල සත්වයාට මාරාන්තික අනතුරක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා ඔබට තේරුනොත් ඔබේ සත්වයාට තවදුරටත් හුරතල් කරනවද? බැහැර කළා දානවනේ. ඈ? දැන් අප මේ හුරතලෙන් තියන් හිටිය සත්වයා අපිට නොපෙනෙන අපසිතාස්සේ හුරතල් කර හිටිය සත්වයාගේ ස්වභාවය දැන් තේරුම් ගන්න. කාම විතර්ක වනාහි අන්ධ කරන ස්වභාවයෙන් යුක්තයි. අපිට යමක් තේරුම් ගන්න යමක් දකින්න පුළුවන් ස්වභාවය නැති කළා දානවා. අපේ ඇස නැති කළා දානවා. අපේ ප්‍රඥාව අපේ නුවණස නැති කරනවා. ප්‍රඥාව නිරුද්ධ කළා දානවා. ඒක දුක්පක්ෂයට අයිති දෙයක්. අපව ඇදලා දාන දුකටයි. නිවන පිණිස අපට උපකාර වන්නේ නැහැ. මේ විදිහට අප තේරුම් ගත යුතුයි. ඊළඟට භාග්‍යවතුන් පෙන්වා දෙනවා ව්‍යාපාද විතක්කෝ භික්ඛවේ අන්ධ කරනෝ අචක්කු කරනෝ අඥාන කරනෝ පඤ්ඤා නිරෝධිකෝ විගාතපක්ඛිකෝ අනිබ්බාන සංවත්තනිකෝ මහණෙනි ව්‍යාපාද විතරකය අන්ධ කරන දෙයක් අන්ධ බව ඇති කරනවා ව්‍යාපාද විතරකේ ඊළඟට ඇස නැති කළ දානවා ඇස නැති කළ දාන දෙයක් නුවණැස නැති කළ දානවා ප්‍රඥාව නිරුද්ධ කළ දානවා ප්‍රඥාව නිරුද්ධ කරන දානවා කියලා කිව්වහම මොකද හිතෙන්නේ කොට? තියෙන දෙයක් නැති වෙනවා නේ? එහෙනම් ප්‍රඥාව නැහැ කියන කතාව බොරු නේද? ඈ? ප්‍රඥාවක් තියෙනවා කෙනෙකුට. ඒක නිරුද්ධ කරන්නේ කවුද? අන්න දැන් තේරුම් ගන්න. අපේ ප්‍රඥාවට මොකද උනේ? කවුද මේ ප්‍රඥාව නැති කලේ? උපතින් නෙමෙයි. දැන් ගොඩක් කියන ගොඩක් අයගේ මතයනේ ප්‍රඥාව නැහැ අපට ප්‍රඥාව නැහැ. ඒකේ ඇත්ත පැත්තක් තියෙනවා. ඇත්ත පැත්ත ප්‍රඥාව පිරිහින යුගයක්. පිරිහින්නේ ඇයි? පිරිහින හේතුව අපි අඳුරන්නේ නැතිකමයි. නේද? ඉබේම වෙන්නේ නැහනේ භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි මේ ධර්මයේ හේතු සහිතයි. ප්‍රඥාව ඉබේ පිරිහිනවා කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ නේ. මෙන්න ප්‍රඥාව පිරිහින හේතු. ප්‍රඥාව නිරුද්ධ වෙලා යනවා කුමකින්ද? හ්ම්? කාම විතරකයේ කාම විතර්ක වලින් ප්‍රඥාව නිරුද්ධ වෙනවා. ව්‍යාපාද විතර්කෙන් ප්‍රඥාව නිරුද්ධ වෙනවා. එතන ඒ වගේ විදිහට ව්‍යාපාද විතර්කය නිසා අන්ධ බව ඇති වෙනවා. ඇස නැති වෙලා යනවා. පෙනෙන ස්වභාවය නැති වෙනවා. නුවණැස නැති වෙනවා. ප්‍රඥාව නිරුද්ධ වෙලා යනවා. දුක් පැත්තටයි අයිති ව්‍යාපාද විතර්කය. නිවන පිණිස උපකාර වෙන්නේ නැහැ. ඊළඟට විහිංසා විතර්කය. විහිංසා විතර්කය අන්ධ බව ඇති කරනවා. ඇස නැති කරනවා. යමක් දකින්න පුළුවන් ස්වභාවය නැති කරනවා. භෞතික දෙයක් නෙමෙයි. යමක ඇත්ත ඇති සැටියෙන් දැකීමේ හැකියාව නැති කරන්නේ. නුවණස නැති කරනවා. ප්‍රඥාව නිරුද්ධ කරනවා. දුක් පැත්තටයි අයිති වෙන්නේ. නිවන පිණිස පවතින්නේ නැහැ. දැන් මේ අකුසල විතරක තුන ගැන අපි කලින් මීට කලින් අහලා තිනවා අපි මීට පෙර දවසේදීත් කතා කළා. අපි තවදුරටත් මේ ගැන කතා කරන කල්පනා කළේ මෙහි තිබෙන භයානක බව නොවැටහීම නිසාමයි මේ දුකින් දුකට පත්වෙමින් දුකේම ගිලිමින් ලෝක සත්වයා වාසය කරන්නේ. දැන් කාම විතර්ක මෙබඳු භයානක ස්වභාවයෙන් යුක්තයි. ව්‍යාපාද විතර්ක මෙබඳු භයානක ස්වභාවයෙන් යුක්තයි. විහිංසා විතර්ක මෙබඳු භයානක ස්වභාවයෙන් යුක්තයි කියලා අප තුල දැනුමක් තිබුණේ නැහැ කියලා ඔබට තේරෙන්න ඕන පිළිගන්න ඕන. හ්ම්? ඔබට හිතෙන්නේ නැති අපි කාම විතර්ක කියන දන්නවා. අපි දේශනා වුණ තරම් කියවලා තිනවා. එමෙ හිතෙනවනේ. නේ? අපි ධර්මයේ ඕන තරම් දන්නවා. ආ කාම විතරක ඕක මොකද්ද මෙහෙමයි කියනවා. කාම විතරකේ ස්වභාවය අපි දැනගෙන හිටියා නම් ඇත්තටම නේද? එහෙනම් ඒ සැබෑ දැනුම කුමක්ද කියලා අපි දැන් තේරුම් ගන්නවා. සැබෑ දැනුම කුමක්ද? හ්ම්? ඒ පාඩම් කරගෙන සිටීම නෙවෙයි. නේද? ඒ කියන්නේ පාඩම් කරගෙන සිටීම සැබෑ දැනුම නෙවෙයි. සැබෑ දැනුමට පැමිණෙන්න පුළුවනි මේකේ ස්වභාවය තේරුම්ගෙන එයින් නිදහස් වෙන්න හිත පිහිටිලා තිබ්බනම්. එතකොට සැබෑ දැනුම කරා යන්න පුළුවන්. නේද? ඒ නිසා අපි මේ කාම විතරකයේ ස්වභාවය, ව්‍යාපාද විතරකයේ ස්වභාවය, විහිංසාව විතරකයේ ස්වභාවය ගැන මේ භාගතුන් වහන්සේ පෙන්වන විදිහට තේරුම් ගන්න ඕන. දැන් බලන්න දැන් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක කියන මේ අකුසල විතරකයන් අන්ධභාවය ඇති කරන්න හේතු වෙනවා. අන්ධ කරනවා. අන්ධ කරනවා කියලා කියන්නේ පේන්නේ නැහැ. අන්ධයාට පේන්නේ නේද? එතන මේ මේ විතරක තුලින් අපව අන්ධ කරනවා. එතන අපට පේන්නේ නැහැ. මොකද පේන්නේ නැත්තේ? දැන් අපිට මේ අපිට සාමාන්‍ය S2 නැතුනොත් නම් රූප පේන්නේ නැහනේ. දැන් මේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක ඒව තුලින් ඇති කරන අන්ධභාවය තුල මොකද්ද අපට නොපෙනී තියෙන්නේ. හ්ම්? සත්‍ය දකින්න බෑ. සත්‍ය පේන්නේ. සත්‍ය පේන්නේ නැති කෙනාට අය පේන්නේ නැති මොකද්ද? සත්‍ය පෙනෙන්නේ නෑ. එයාට ආයෙ මොකද්ද පේන්නේ? පේන්නේ නැති. අසත්‍ය පේන්නේත් නෑ. සත්‍ය නොපෙනෙන කෙනාට අසත්‍ය පේන්නේත් නෑ. නේද? අපි සත්‍ය පිළිගන්න නම් අසත්‍යය තේරෙන්න ඕනනේ. නේද? ඒ දෙකම තේරෙන්න ඕන. එතකොට ඒ සත්‍ය තේරෙන්නෙත් පේන්නෙත් නැහැ අසත්‍ය පේන්නෙත් නැහැ. කුසල් පේන්නෙත් නැහැ අකුසල් පේන්නෙත් නැහැ. අන්දයි කියන්නේ ඒකට. අම්මා පේන්නේ ඥාතියා පේන්නේ තාත්තා පේන්නේ කාම විතරක ව්‍යාපද විතරක විහිංසා විතරක බලවත් වෙනකොට ඒ කිසිවක් පේන්නේ හොඳ පේන්නේ නරක පේන්නේ කුසල් පේන්නේ අකුසල් පේන්නේ දැන් ඔබට තේරෙනවද මේ අන්ධ බව කියන්නේ කියලා අපි තේරුම් ගත යුතු කුමක්ද කියලා. නේ? දැන් බලන්න සමහර තැන්වල තියෙනවා පුංචි ඉඩම් කෑල්ලක්. ගෙදරක. පර්චස් කීපයයි. මහා වත්කමක් නැහැ. සමහරට ගෙදරක තියෙන ටීවී එකක්, කැසට් එකක්, ඒ වගේ පොඩි පොඩි බඩු ටිකක් තියෙනවා. එහෙම නැත්නම් මංචාඩි කීපයක රත්තරන් බඩු ටිකක් එහෙම තියෙන තැන් තියෙනව නේද? ඈ? ඒකට අරගල කරගන්න කට්ටිය නැද්ද? ඈ? ඒකට අරගල කරගන්න අය නැද්ද? ඒතර අරගල කරගන්නකොට මේ අම්මා අම්මට කෑ ගහන්න හොඳ නැහැ කියලා හිතෙන්නේ නැහැ නේද? එහෙනම් මේක හොඳයි මේක නරකයි කියලා පේන්නේ නැහැ නේද? ආන් එක තමයි අන්ධකරණය කියලා කියන්නේ. අන්ධක වෙනවා කියන්නේ ඒකට. අපිට ඉතින් මේ ගොඩාක් බඩමුට්ටු තියෙන තැන් වල යුද්ධ වෙනවා. යුද්ධ තියෙනවා නෑ. මේ ඊටාම ස්වල්ප වූ වත්කම් තියෙන තැන් වල පවා අම්මා තාත්තා අඳුරන්නේ අරගල කරනවා. සමහර අය අම්මා තාත්තා ඝාතනය කරලා අය පවා ඉන්නව නේද? ඈ ඒ මොකක් මුල් වෙලාද? තමන්ගේ අම්මම ඝාතන කරන ළමයි ගැන අපි අහලා තියෙනවා. අතීතේ පටන් අද දක්වාත් ඒ වගේ සිදි ලෝකේ තියෙනවා නේද? එතකොට ඒ වගේ මේ හානි කරන ස්වභාවයන් මිනිසුන් තුළ උපදින්නේ ඇයි උපදින්නේ? පේන්නේ යාට මේ හොඳයි මේ නරකයි කියලා පේන්නේ අන්ධයි. ඒ අන්ධ බව ඉපදුනේ කොහොමද? සිත තුළ බහුල වශයෙන් කාම විතර්ක බලවත් වුණා. කාම විතර්ක බලවත් වෙන්න බලවත් වෙන්න එයාට පේන්නේ මේ මගේ අම්මා මේ මගේ තාත්තා මේ මගේ සහෝදරයා මේ සහෝදරි මේ ඥාතියා මේ කිසි දෙයක් යාට තේරෙන්නේ මේ පරාර්ථය මේක ආත්මාර්ථය මේ කිසි දෙයක් යාට තේරෙන්නේ මේක මට හොඳයි මේක අනුන්ට හොඳයි මේක මට හොඳ නෑ මේ කිසි දෙයක් පේන්නේ මේ සත්පුරුෂයා මේ අසත්පුරුෂයා මේක අයහපත මේ කිසි දෙයක් පේන්නේ අන්ධයි. සාමාන්‍ය ඇහැ නැති කෙනාට හොඳ පාර තේරෙන්නේ නැහැ නේද? කටු සහිත පාර තේරෙන්නේ නැහැ. නේ? දැන් ඔබට පේනවද මේ සාමාන්‍ය අන්ධ බව සාමාන්‍ය ලෝකයේ අන්ධයෙක් කියලා කියන්නේ ඇහැ මේ මස්සස මස් සහිත ඇස නොපෙනෙන කෙනානේ. ඒ අන්ධ භාවයට වඩා මේ අකුසල විතර්ක නිසා මිනිස්සෙක් තුළ උපදවන්නා වූ අන්ධ භව කොතරම් භයානකද කියලා තේරුම් ගන්න. සාමාන්‍ය මසස නැති කෙනත් අම්මා තාත්තට හානි කරන්නේ නැහැ. ආදරෙන් සලකනවානේ. ඇස් පෙනුනත් සාමාන්‍ය මසස පෙනුනත් පෙනි පෙනි අම්මා තාත්තා පවා විනාශ කරන අය ඉන්නවනේ. ඒතර ඒ අන්ධ බව සාමාන්‍ය අන්ධ බවට වඩා භයානකයි නේද? සාමාන්‍ය අන්ධයින් ඊටම හොඳින් ඉන්න වෙලාවල් දැකලා තියෙනවද ඔබ? ඈ? නේද? දැන් මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක වලින් ඒවා මුල් වෙලා ඇති කරන අන්ධ බව කොතරම් භයානකද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඊළඟට ඒ ඒ ඒ අකුසල විතර්ක වලින් ඇස නැති කරලා දානවා. අචක්කු කරනවා. ඇස නැති කරනවා. ඒතර ඒ යමක ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් හැකියාවට තමයි මේ ඇස කියලා මෙතෙන්දී අප තේරුම් ගත යුත්තේ. යමක ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් ස්වභාවය. ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි නම් අනාරක්ෂිතයි. වැරදි දේ හරි කියලා පිළිගන්නවා. හරි දේ වැරදි කියලා පිළිගන්නවා. සැප දුක විදිහට තේරුම් ගන්නවා. දුක සැප විදිහට තේරුම් ගන්නවා. ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්න බැරි කෙනා දකින්න බැරි කෙනාට වෙන්නේ ඒකයි. දුක සැප කියලා තේ හිතනවා. සැපට දුක කියලා හිතෙනවා. දැන් ඊටාම ස්වල්ප සැපට රැවටිලා මහා දුක් ගොඩකට යනවා. දැන් අර පළඟටිය බලන්න. ගින්නේ ස්වල්ප සැපක් තියෙනවා. ඒකේ බැබලීමක් තියෙනවා. එයා ඒකට රැවටිලා යනවා. ගිහිල්ලා විනාශ වෙනවා. ඒ තමයි එයාට ඒක තේරුම් ගන්න පුළුවන් නෝන නැහැ. සාමාන්‍ය හැටියෙන්. ඇත්ත ඇතිසැටියෙන් දැකීමේ ඇස නැහැ. ඒතර අපිට ඒ යමක ඇත්ත ඇතිසැටියෙන් දකින්න පුළුවන් හැකියාව. ඇස නැති කරන්නේ කුමකින්ද? කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේ තම තමන්ගේ සිත් තුළම හට ගන්නා වූ සිතුවිලි විදිහට තියෙන දේවල් කොතරම් භයානකයිද කියලා. ඊළඟට ඒ අකුසල විතර්ක වලින් අඥාන භාවය ඇති කරනවා. නුවණස නැති කරලා දානවා. අනුවණියෙක් බවට පත් කරනවා. ඊළඟට ඒ අකුසල විතරක වලින් ප්‍රඥාව නිරුද්ධ කරනවා. ප්‍රඥාව කියලා කියන්නේ දුක් පීඩා තේරුම් ගන්න පුළුවන් හැකියාව. මේක දුකයි කියලා තේරුම් ගන්න පුළුවන් හැකියාව. මේ නිසා තමයි දුක හටගන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් හැකියාව. මේක දුකේ නැතිවීම කියලා තේරුම් ගන්න පුළුවන් හැකියාව. මේ ක්‍රමයට තමයි දුක නැති කරගන්න පුළුවන්නේ කියන හැකියාව. ඒක ප්‍රඥාව. ඒක නිරුද්ධ වෙලා යනවනම් දුක තේරුම් ගන්න පුළුවන් හැකියාව, දුකේ හට ගැනීම තේරුම් ගන්න පුළුවන් හැකියාව, දුකේ නැතිවීම තේරුම් ගන්න පුළුවන් හැකියාව, දුක නැති කරන මාර්ගය තේරුම් ගන්න පුළුවන් හැකියාව. ඒකට මොකද්ද කියන්නේ හැකියාවට ප්‍රඥාව. ඒ හැකියාව, ඒ දක්ෂ බව යමෙක් තුලින් නැති වෙලා යනවනම් නිරුද්ධ වෙලා යනවනම් නිරුද්ධ වෙනවා කියන්නේ මොකද්ද? යලි හටගන්නේ නැහැ. නිරුදුණන් පස්සේ යලි හටගන්නේ ඒකයි භයානක බව. ඒකයි භයානක බව. දැන් අපිට පේනවද මේ ප්‍රමාදී බව කියන එක ඇති වෙන්නේ කොහොමද කියන එක? ප්‍රමාදයේ භයානක දෙයක් විදිහට භාගතුන්ස පේනව නේද? මොකද්ද ප්‍රමාදය කියන්නේ උතර? මේ සිත තුල තියෙන මේ භයානක අකුසල ස්වභාවය බැහැර කිරීම පිණිස වන ප්‍රමාදය. මේ අකුසල ස්වභාවය පවත්වන්න යම කුසල. එතනයි ප්‍රමාදේ. ඒ ප්‍රමාදය කොතරම් භයානකයිද ප්‍රඥාව නිරුද්ධ වෙලා යනවා. එහෙනම් ප්‍රමාදය තුල යලි අප්‍රමාදයට පැමිණීමට තියෙන ඉඩකඩක් තියෙනවද? ඈ ප්‍රඥාව නිරුද්ධ වෙලා යනවා නම් යම් කෙනෙක් තුල ඔහුට යලි අවස්ථාවක් එනවද මේ දුක මේ දුකේ හට ගැනීම මේ දුකේ දුකේ නැතිවීම මේ දුක නැති කරන මඟ කියලා තේරුම් ගන්න අවස්ථාවක් එනවද? මම කියන එක තේරෙනවද? ඈ තේරෙනවද? නැද්ද? දැන් ප්‍රඥාව කියලා භාග්‍යතුන් වහන්සේ අපට කියලා දෙන්නේ කුමක්ද? ආරි සත්‍ය පිළිබඳ දැනුම, අවබෝධය. මේ තමා දුක, මේ තමා දුකේ හට ගැනීම, මේ තමා දුකේ නැතිවීම, මේ තමා දුක නැති කරන මඟ කියන ඒ දැනුමට තමයි ඒ ප්‍රඥාව කියලා කියන්නේ. යමෙක් ඒ දහම් හතර දන්නවා නම් එයාට ප්‍රඥාව තියෙනවා. පාඩම නෙමෙයි, පාඩම් කරගෙන නෙමෙයි ඈ. ඒ දෙක පටල ගන්න එපා. පාඩම් කර ගැනීම සාමාන්‍ය කාටත් පුළුවනි කරන්න. ඒක කාටත් පුළුවනි පාඩම් අපි වෙන වෙන දේ පාඩම් කරේ. ඒක සාමාන්‍ය ස්වභාවයක්. ඒ පාඩම ඉක්මවාගේ ස්වභාවයක් තමයි මෙතන තියෙන්නේ. මේ දැනුම කියලා කියන්නේ. එතකොට ඒ ආරි සත්‍ය පිළිබඳ අවබෝධය තේරුම් ගැනීම යමෙක් තුලින් නැති වෙලා යනවා නම් නිරුද්ධ වෙලා යනවා යලි හටගන්න නැති ස්වභාවයටපත් වෙනවා නම් එයට යලි අවස්ථාවක් එයිද ආරි සත්‍ය අවබෝධ කරගෙන දුකෙන් නිදහස් වෙන්න? ඈ? එනවද? එන්නේ නැහැ. දැන් දේවදත්තගේ ප්‍රඥාව මුලින් තිබුණද නැද්ද? ප්‍රඥාව මුලින් තිබුණද නැද්ද? තිබුණා. ඒකයි එයා මහණ වුණා. එයා පැවිදි වුණා, උපසම්පදා වුණා, සීලයට පැමිණුණා, සමාධිය වැඩුවා. එතෙන් එතෙක් දුරට ගියා එයා. නමුත් එයාට මොකද උනේ? ඒ ප්‍රඥාවට මොකද උනේ යාගේ? ඒ ප්‍රඥාව වැඩුණේ නෑ. මොකද උනේ? නිරුද්ධ වුණා. දැන් ඔබට තේරෙනවද මොකක් නිසාද එයාගේ ප්‍රඥාව නිරුද්ධ වුණේ? කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක නිසායි වෙන එකකින් නෙවෙයි. ඒ විතරක යාගේ හිතේ බලවත් කළා. එයා දැනගෙන හිටියේ නෑ මේ විතරක අකුසල විතරක. මේවා පාපී විතර්ක. මේ විතර්ක වලින් අන්ධයෙක් බවට පත් වෙනවා. මේ විතර්ක වලින් ඇස නැති වෙනවා. අනුවන බව ඇති වෙනවා. මේ විතර්ක නිසා ප්‍රඥාව නිරුද්ධ වෙනවා. මේ විතර්ක නිසා දුක්පක්ෂයට වැටෙනවා. මේ විතර්ක නිසා නිවන පිණිස තියෙන ඉඩකඩ නැති වෙනවා කියලා දැනගෙන හිටියේ නේ. එහෙනම් අද වර්තමානයේ යම් කෙනෙකුටත් ඒ දැනුම නැත්නම් එයාගේ තියෙන ප්‍රඥාවට මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා. එයාගේ ප්‍රඥාවට මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා. ඒක වළක්වන්න පුළුවන්ද? මොකද මේ ධර්මයේ හේතු සහිතයි කියලා අපි තේරුම් ගන්න ඕනනේ. භාගතුන්සේ පෙන්වා දෙන මහණෙනි මේ ධර්මයේ හේතු සහිතයි. එහෙනම් ප්‍රඥාව නිරුද්ධ වන්නා වූ හේතු අපි පවත්වනවා නම් ප්‍රඥාව නිරුද්ධ වීම ස්වභාවයක්. ඉතින් අපි මේ ධර්මයේ තේරුම් ගත්තොත් අපට ඊටාම යහපත සලසන අපගේ ප්‍රඥාව සුරක්ෂිත කරගන්න අප උනන්දු වෙනවා නේද? ඈ එන යමෙක් ඒ ප්‍රඥාව සුරක්ෂිත කරගන්න උනන්දු නොවෙනවා නම් එතන නේද ප්‍රමාදේ තියෙන්නේ. එහෙනම් ඒ බඳු ප්‍රමාදයකට වැටුණ කෙනාට යලි ප්‍රඥාව උපදවන්න පුළුවන්ද? ඇයි උපදවන්න බැරි? නිරුද්ධ වෙලා. නිරුද්ධ වෙලා. මතකද ඔබට භාගතුන් වහන්සේ දැන් එක තැනකදී කියන අර වයසක جوړුවක් පෙන්නලා ඔබ අහලා තිනොනේ නේද ඒ කරුණ? ඒ කතා වයසක جوړුවක් භික්ෂූන් වහන්සේලාට පෙන්නලා මහණෙනි අර දෙන්නා ගොඩක් හොඳට හිටපු අය සල්ලි භාගෙත් තිබුණ අය. නමුත් දැන් හිඟාගෙන කනවා පාරේ. නේද? මේ අය තරුණ කාලේදී මහණ වුණා නම් ධර්ම අවබෝධ කරලා ගොඩක් දුරට ගිහිල්ලා. නේද? මැදිවිලි මහණ වුණා නම් අනාගාමි වෙලා නේද? පසුව තවදුරටත් ගිහිල්ලා මහණ වුණා නම් ඒගොල්ල සෝවහන් හරි වෙලා. දැන් නම් ඒගොල්ලන්ට සුගතියවත් ඉපදෙන්න බෑ. මේ මට්ටමේදී ඒක සුගතියටවත් යන්නේ නැහැ. බලන්න උදේ තරුණ කාලේදී ගොඩාක් ධර්මාබෝධයේ පිණිස ලොකු ඉඩකඩක් එයාට තිබිලා නේද? එහෙනම් ධර්මාබෝධයේ පිණිස තියෙන ඉඩකඩ මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව වඩන්න ඉඩක් තිබුණා. ප්‍රඥාව වැඩි වීම පිණිස ප්‍රඥාව තියෙන්න ඕනනේ. නේද? ප්‍රඥාව නැතුව ප්‍රඥාව වඩන්න බෑ නේද? ඈ? එන ඇයට ප්‍රඥාවක් තිබුණා මුල් මුල් කාලෙදී. නමුත් ඒ ප්‍රඥාවට මොකද උනේ ඒගොල්ලන්ගේ? ක්‍රමක්‍රමයෙන් නිරුද්ධ වෙන්න පටන් ගත්තා. ඒකයි තරුණ කාලේ මහණ වුණා නම් ඒගොල්ලෝ රහත් වෙනවා. නේද? තව කලක් ගිහිල්ලා මහණ වුණා නම් එහෙම හරි මහණ වුණා නම් අනාගාමි, සකදාගාමි, සෝතාපන්න ආදී මාර්ගඵලවලට එන්න තිබුණාටි ක්‍රමක්‍රමයෙන්. නමුත් ඒගොල්ලෝ හොඳටම දිරලා වයසට යනකම්ම ඒ නිවන් මඟ ගැන උනන්දුවක් ඇති කරගත්තේ නැහැ. ඒගොල්ල මොනවද උනන්දුනේ? කම්සප්ප විඳින්නේ. ඒතර ඒගොල්ල හිතේ පැවැත්වුවේ කුමක්ද? ආදරෙන් සැලකුවේ මොනවද ඒගොල්ලන්? ආදරෙන් සැලකුවේ අර තමාට විනාශය උපදවන කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක වලට තමයි ආසැලකුවේ. ඒගොල්ල ඒව තමයි පැවැත්වුවේ. ඒ පවත්වන්න පවත්වන්න ඒ අය තුල අර ධර්මාභෝධයේ පිසිටුමුණ ඉඩකඩ නැත්නම් ප්‍රඥාව නිරුද්ධ වෙලා ගියා. හොඳටම වාසියට ගියන් පස්සේ එයාට ඒ ඉඩකඩ නැත්තර නැති වෙලා ගියා. මරණයන් මැත්තේ දුගතියට වැටෙන ගානට ඒගොල්ලන්ගේ ප්‍රඥාව නිරුද්ධ වෙලා හිස් මිනිසු බවට පත් වුණා. දැන් අපිට තියෙන ප්‍රමාදය කියන ස්වභාවය හටගන්නේ කොහොමද? ඒ ප්‍රමාදයේ බව බලවත් වුණොත් යලි අප්‍රමාදී බවට එන්න ඉඩ කඩක් තියේයිද? එහෙමනම් ඒ ප්‍රමාදී භවයේ භයානක බව කොයි වගේද කොතරම් භයානකයිද කියලා තේරුම් ගන්න. ඒ විදිහට තේරුම් අරගෙන අප ඉන්නේ ප්‍රමාදයේ තුලද අප ඉන්නේ අප්‍රමාදයේ තුලද කියලා අප අප ගැනම විමසා බලන්න ඕන. එපමණකින්ම ප්‍රමාදේ බැහැර වෙලා අප්‍රමාදී බවට පත් වෙනවා. ඒ නිසා ඔබ මේ අපි කවදත් අපි නිතර කියන දෙයක් තමයි යම් ධර්මයක් ඉගෙන ගත්තාම කවදාවත් ඒ ධර්මයේ මුල් කරගෙන තව කෙනෙක්ව ප්‍රමාණ කරන්න උත්සාහ කරන්න එපා. අරයා කොහොමද දන්නේ? මිනිස්සුගේ හැසිරීමක් දිහා බලලා හෝ වෙන කෙනෙක්ගේ කිව්ව කතාවක් හරි එක් එක් මිනිස්සු ආරයා මෙහිමයි මෙයා මෙහිමයි කියලා හිතන්න උත්සාහ කරන්න එපා. එimhe හිතන්න උත්සාහ කරන්නේ ඇයි කෙනෙක්? අනුන් ගැන ප්‍රමාණ කරන්න උත්සාහ කරන්න. Tamange අ르බුදේ දවන්නේ නැති නිසා. නේද? බෝම්බයක් ඇඟේ බැඳගෙන එළිය මිනිස්සුන්ව බේරන්න උත්සාහ කරන කෙනෙක්. එහෙම නැත්නම් බිම් බෝම්බයක් උඩ ඉඳගෙන අනුන්ගේ අනතුර ගැන කියනවා. අනුතන අනතුරක් අයින් වෙන්න ඕන සර්පය කියන අයින් වෙන්න ගලා කෑ ගහනවා. තමන්ගේ විනාශය තමන් ළඟ. නේද? එහෙනම් අපි මේ විදිහට අපේ විනාශය අප ළඟද තියෙන්නේ කියලා තේරුම් ගත්තොත් අපේ ප්‍රඥාව නිරුද්ධ වීමට පෙර ඒ ප්‍රඥා අපිට තියෙන ප්‍රඥාව සුරක්ෂිත කරගෙන වර්ධනය කරගන්න පුළුවනි. ඒතරේ ප්‍රමාදී බව බැහැර කරන තියෙන ක්‍රමයයි අපි මේ කතා කරන්නේ. එතකොට අකුසල විතරක ප්‍රඥාව නිරුද්ධ වීම පිණිස පවතිනවා. දුක්පක්ෂේ පවතිනවා. විඝාතපක්ඛිකෝ ඒ අකුසල විතරක දුක්පක්ෂේ පවතින. ඉතින් ඒවත් පිට තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්නේ Taman ගැන කල්පනා කරලා. බාහිර ලෝකයේත් එක්ක කල්පනා කරලා මේ අකුසල විතරක වලින් දුක් උපදිනවා කියලා කාටවත් තේරෙන්නේ. තේරුම් ගන්න බෑ. පුළුවන් තේරුම් ගන්න. අකුසල විතරක වලින් මේ අකුසල විතරක දුක්පක්ෂී තියෙනවා කියලා තේරුම් ගන්න කවදාවත් බෑ බාහිර කෙනෙක් එක්ක සසඳලා බලලා. ඒකයි ධර්මයේ තමා තුළින් දකින්න, ධර්මයේ ජීවිතයට ගලපලා බලන්න. මේ වගේ අනුශාසන තියෙන එකටයි. මේ අපේ අපගේ ධර්මයේ ප්‍රධාන ලක්ෂණයක් විදිහටත් එහි පස්සේ කෝපනායක කියන ගුණයන් තියෙන බව අපි දැනගන්න ඕන. ඒ ගුණයන් තියෙනවා කියලා අපි කතා කළාට ඒව දැනගන්න ඕනේ. ඒ දැනගන්න ඒ දැනගන්න ආකාරය තමයි මේ අප කතා කරන්නේ. දැන් ඔබ කල්පනා කරන ඔබ තුල කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක ආදී අකුසල විතර්ක බලවත් යම් වෙලාවකද තිබෙන්නේ. ඒ වෙලාවේදී ඔබගේ ස්වභාවය ඔබම මේ කිව් ධර්මයත් එක්ක සසඳලා ගලපලා බලන්න. ඒතර ඔබට තේරෙයි මේ අකුසල විතර්ක හිතේ පවතන තාක් අප මොනතරම් අනාරක්ෂක ස්වභාවයකද ඉන්නේ මොනතරම් දුක් පැත්තකද ඉන්නේ කියලා. ඒ අකුසල විතරක යම් තැනක තියෙනවා නම් යම් හිතක තියෙනවා ඒ දුක් පක්ෂයක්. දුකක ඉන්නේ. දැන් ඔබ අප දන්නවා මිනිස්සු සමහරු තමන්ගේම ජීවිතේ නැති කරගන්නවා. එල්ලිලා මැරෙනවා, කපා කොටාගෙන මැරෙනවා, අන් අය විනාශ කරනවා, අඬනවා, වැළපෙනවා, ශෝක කරන මිනිස්සු කොච්චර ඉන්නවද? අපි අඬලා වැළපිලා නැද්ද? ශෝක කරලා නැද්ද? නේද? ඒ විදිහට කල්පනා කරන්න ඒ වගේ දුක් ස්වභාවයෙන් ඉපදුනේ කුමක් නිසාද? එක්ක කාම විතරකයක් නැත්නම් ව්‍යාපද විතරකයක් විහිංසාව විතරකයක් මුල් වෙලා. නමුත් අපි මේක තේරුම් ගත්තේ නැත්නම් අපට දුක ඉපදුනේ අපි විශාල පීඩාවකට ගොදුරුනේ මේ අකුසල විතරක වලින් කියලා තේරුම් නොගත්තොත් මොකද වෙන්නේ? එමෙ තේරෙන්නේ නැති කෙනාට මොකද වෙන්නේ? එයා කල් ඇතුවම අන්ධෙක් වෙලානේ නේද? ඇයි මේ අකුසල විතරක වලින් අන්ධකරණය ඇති කරනවා. අන්ධ භාවයට පත් කරනවා. එහෙනම් මුලින්ම අන්ධයෙක් වෙච්ච කෙනා අකුසල විතරක පවතලා අන්ධ වෙච්ච කෙනා ඒ අකුසල විතරක වලින්ම පීඩාවටපත් වුනහම එයා හිතන්නේ මොකද්ද? මේ අම්මා බැන්නා. නැත්නම් අම්මා ගැහුවා. නැත්නම් අම්මා මට වෙනස්කම් කරා. නැත්නම් බිරිඳ මට බැන්නා. නැත්නම් බිරිඳ මට හිංසා කළා. ඒ විදිහට මේ දුක් පීඩා බාහිර දෙයකින් හටගත්තා කියලා හිතන්න පෙළඹෙනව නේද? හ්ම්? බලන්න එතන මේ අන්ධකරණයත් එක්ක මේ විතර මේ අකුසල විතරක පවත්තලා අන්ධේකුණ කෙනා නුවණස නැති කරගත්ත කෙනා ප්‍රඥාව නැති කරගත්ත කෙනා ප්‍රඥාව නිරුද්ධ කරගත්ත කෙනා තමා තුළ මේ අකුසල විතරක නිසාම දුක් පීඩ හටගත්තාම අඬන වැළපෙන ස්වභාවය හටගත්තාම අඬා අඬා වැළපි වැළපි විලාප දිදී මොකද හිතන්නේ අරයා මට බැන්න අරයා මට ගැහුවා අරයා මගේ බඩු මුට්ටු ගත්තා මට වෙනස්කම් කළා කිකියා දුක හටගත්තේ අසවලා නිසා දුක හටගත්තේ අහවලා නිසා කිකියා වැරදි කල්පනාවක් තුළම වාසය කරනව නේද? ඈ? ඒතොර යාර නිදහස් වෙන්න පුළුවන්ද? නිදහස් වෙන්න බෑ. දැක්කද ප්‍රඥා නිරුදුනම් පස්සේ දුකට ගිලෙන ගිලිගිලීම දුකටම යන හැටි. එහෙනම් තේරුම් ගන්න මේ අකුසල විතරක තුන අතිශයින් භයානකයි. ඒ නිසා තමයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ අවසන් වශයෙන් මේ අකුසල විතරක නිවන පිස පවතින්නේ නැහැ. අනිබ්බාන සංවත්තනිකෝ කියන්නේ ඒක. මුලින්ම අන්ධයෙක් කරනවා. යමක් තෝරගන්න පුළුවන් හැකියාව ඇස නැති කළා දානවා. නුවණ නැති නුවණ නැති කළා දානවා. ප්‍රඥාව එතකොට ප්‍රඥාව නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට දුක්පක්ෂයටමයි වැටෙන්නේ. දුකෙන් බේරෙන්න බෑ. දුකටම ගිලිලා යනවා. එයා නිවනින් ඈතට යනවා. මක් නිසාද ඒ අකුසල විතරක නිවන පිස පවතින්නේ දැන් මේ අකුසල විතරකවල භයානක බව ඔබට තේරෙන්න ඕන. මක් නිසාද ඒ ඒ අකුසල විතරකවල ඒ ඊටාම අනතුරුදායක ස්වභාවය මුළුමනින්ම මෙතන භාගතුනස කියා දෙනවා. මේ අකුසල විතරකවල ආදීනවය මේ ආදීනවේ නොදකින්න කෙනා මේ අකුසල විතරක දුරු කරන්නේ නැහැ. දුරු කරන්න බෑ යාට. එනම් මේ අකුසල විතරක යමෙක් තුලින් බැහැර වෙලා නැත්නම් හේතුව කුමක්ද මේ ධර්මයේ නොදන්නාකමමයි. මේ ධර්මයේ නොදකීමමයි. ධර්මයේ දැනගන්නත් දැකගන්නත් ඕනනේ. නේද? දැනගත්තත් ධර්මයේ දකින්න නැත්නම් ධර්මයෙන් පිළිසරක් ලබන්න බෑ. ඒකයි මං මේ ධර්මයේ අහලා තේරුම් අරගෙන තමන් ගැනම කල්පනා කර බලන්න අපට මේ සිද්ධි වුණේ නැද්ද කියලා. අන්නේතර ඔබට තේරෙයි අපි ප්‍රමාදනුවේ කල යුත්තේ මේ අකුසල විතරක දුරු කිරීමමයි. මේ අකුසල විතරක තබාගෙන මම දන්නවා කියන හැඟීම මුලාවක්මයි කියලා තේරුම් ගන්න. මේ අකුසල විතර වලින් පීඩා විඳ විඳම අපි ධර්මය දන්නවා තේරෙනවා කියලා හිතීම ඇත්තත් විලිලැජ්ජයි නේද? ඈ? නිර්වතින් ඉඳගෙන ඇඳුම් තියනවා කියලා හිතීමක් වගේනේ. නිර්වතින් ඉන්නවා. ඒකලගෙන මම මේ උවම ලස්සන ඇඳුමකින් ඉන්නවා කියලා. ඒ වගේ වැඩක් නේද? තමන්ම හිතෙන් පීඩා විඳිනවා. ඒකල කියනවා මේ මේ දේශනාව මෙහෙම තියෙනවා කියලා කතා කරන බොරුවට. ඒක අපට අර්ථවත්ද? එහෙනම් අපේ දැනුම කියන දෙයට අප රැවටෙන්න හොඳ නැහැ. අප තුල දැනුම කියන එක සාර්ථක දැනුමක් තියෙනවා නම් වෙන්න මොකද්ද? විය යුත්තේ මොකද්ද? තමා තුළ අකුසලයේ නිරුද්ධ වෙලා ලබන සුවයටපත් වෙන්න ඕන. එයයි සාර්ථක දැනුම. එයාට අඩඹරන දෙයක් නැහැ. එයා ධර්මයේ කෙරීම පුද සත්කාර දෙමින් ධර්මයෙන් ලබන පිළිසරණ ලබන කෙනෙක්. අන් මේ විදිහට මේ ධර්මයන් තේරුම් අරගෙන ධර්මයේ තමන් තුල තේරුම් අරගෙන ධර්මයෙන් පිළිසරණ ලබන අය බවට පත් වෙන්නේ. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වා දෙන මහණෙනි මේ විදිහට පෙන්වා දෙනවා තයෝ මේ භික්කවේ කුසල විතක්කෝ අනන්ද කරනා චක්කු කරනා ඥාන කරනා පඤ්ඤා වුද්ධිකා අවිඝාත පක්ඛිකා නිබ්බාන සංවත්තනිකා භාගතුන් දේශනා කර මහණෙනි අන්ධ බව නැති කරන්නා වූ ඇස් උපදවන ඇස උපදවන ඇස ඇති කරන ඥානය ඇති කරන ප්‍රඥාව වර්ධනය කරන දැන් කලින් ඔබට කිව්වේ මතකද ප්‍රඥාව නිරුද්ධ කරනවා දැන් මෙතන කියන්නේ ප්‍රඥාව වර්ධනය කරනවා මේ දෙකෙන්ම තේරුම් ගන්න ප්‍රඥාව තියෙනවා කෙනෙකුට කියන එක. ඒකෙන් ආඩම්බර වෙන්න එපා. තියෙන ප්‍රඥාව රැක ගන්නත් වර්ධනය කරන්නත් ඕන. නැත්නම් අපිට ප්‍රඥාව තියෙනවා කියලා එතනත් ආඩම්බරයට එනවා සමහරනේ. දැන් කලින් හිතුව ප්‍රඥාවක් නැහැ. කිය කිය හිතනවා. දැන් මේක දැනගත්තාම හිතන්න එපා අපිට ප්‍රඥාවක් තියෙනවා කියලා හිතන්නත් එපා. අප තේරුම් ගත යුත්තේ ප්‍රඥාව තියෙනවා ඒ වැඩි යුතුයි. ඒ වැඩන පිළිවෙත අනුගමනය කළ යුතුයි. එහෙම නැත්නම් තියෙන ප්‍රඥාව නිරුද්ධ වෙනවා. මේ මේ නිර්වල් දැනුමයි ඇති කරගන්න ඕන. ඒතර අකුසල විතර්ක ගැනත් කුසල විතරක ගැනත් අප තුල තියෙන දැනුම අප ඇති කරගෙන දැනුම අපිට ප්‍රමාණවත් ප්‍රඥාව වර්ධනය කරගන්න. එතකොට භාගතුන්ස් කියා දෙනකොට තයෝමි භික්ඛවේ කුසල විතක්කා ආනන්ද කරනා චක්කු කරනා ඥාන කරනා පඤ්ඤා වුද්ධිකා අවිඝාත පක්ඛිකා නිබ්බාන සංවත්තනිකා මහණෙනි අන්ධ බව නැති කරන ඇස ඇති කරන නුවණ ඇති කරන ප්‍රඥාව වර්ධනය කරන දුක්පක්ෂයට අයිති නොවන නිවන පිණිස පවතිනා වූ කුසල විතර්කයෝ තුනක් තිබෙනවා. නෙක්ඛම්ම විතක්කෝ භික්කවේ ආනන්ද කරනෝ චක්කු කරනෝ ඥාන කරනෝ පඤ්ඤා බුද්ධිකෝ අවිඝාත පක්ඛිකෝ නිබ්බාන සංවත්තනිකෝ මහණෙනි අන්ධ බව නැති කරන ඇස ඇති කරන ඥානය ඇති කරන ප්‍රඥාව වර්ධනය කරන දුක් පක්ෂයට අයිති නොවන නිවන පිණිස හේතු වන දේ නෙක්ඛම විතර්කය. නෙක්ඛම් විතර්කයෙන් එතකොට නෙක්ඛම් විතර්කේ පවත්තන්න පවත්තන්න අන්ධ බව නැති වෙලා යනවා. යමක් නොපෙනෙනවා නම් ඒක නැති ඒ නොපෙනෙන ස්වභාවය නැති වෙලා යනවා. යමක් දකින්න පුළුවන් වෙනවා. එයින්ම ඇස පෑදෙනවා. ඇස උපදිනවා. එයින්ම නුවණ ඇති වෙනවා. එයින්ම ප්‍රඥාව වර්ධනය වෙනවා. එයින්ම දුක් පක්ෂයෙන් ඈත් වෙනවා. එයින්ම නිවන පිණිස පවතිනවා. දැන් අපිට පේනද කාවිතර්කය අප විනාශ කරනවා අකුස විනාශ කරන ස්වභාවයටපත් වෙනවා. විනාශ කළා දාන අපවනේ. නික්කම්ම විතර්කය අපේ අන්ධභාවය නැති කරනවා. අපට යමක් දකින්න පුළුවන් ස්වභාවය උපදවනවා. ඇස ඇති කරනවා. නුවණ ඇති කරනවා. ප්‍රඥාව වර්ධනය කරනවා. දුක් පක්ෂයෙන් අපව ඈත් කරනවා. නිවන පිණිස අපට උපකාර වෙනවා. අව්‍යාපාද විතරකය තරහ රහිත වූ විතරක. ඒ වයින් කරන්නේ කුමක්ද? අන්ධ බව නැති කරනවා. අපිට යමක් දකින්න පුළුවන් හැකියාව නැති කරනවනේ අකුසල විතර්කෙන් කුසල විතර්කෙන් යමක් දකින්න පුළුවන් ස්වභාවය ඇති කරනවා. අන්ධ බව නැති කරනවා. ඇස උපද්දවනවා. නුවණ ඇති කරනවා. ප්‍රඥාව වර්ධනය කරනවා. දුක් පක්ෂයෙන් ඈත් කරනවා. නිවන පිණිස පවතිනවා. අවිහිංසා විතර්ක ඊළඟට අවිහිංසා විතර්කයත් අන්ධ බව නැති කරනවා. ඇස උපදවනවා. ඥානය ඇති කරනවා. ප්‍රඥාව වර්ධනය කරනවා. දුක්පක්ෂයෙන් ඈත් කරනවා. දුක්පක්ෂයට වැටෙන්නේ නැහැ. සැප ඇති කරනවා. නිවන පිණිස උපකාර වෙනවා පවතිනවා. ඒතර ඒ තමයි කුසල විතර්කයන්ගේ ස්වභාවය. අප අකුසල විතර්කයේ ස්වභාවය දැනගන්නා වගේම කුසල විතර්කයන්ගේ ස්වභාවයත් අපි දැනගන්න ඕනේ. ඒ අකුසල විතර්කයන්ගේ ස්වභාවය දැනගන්නකොට ඒ අකුසල විතර්ක වලට අපි අකමැති වෙනවා. අපේ සිතේ වයින් ඈත් වෙන්න පුරුදු වෙනවා. පටන් ගන්න. කුසල විතර්කයන්ගේ ස්වභාවය දැනගන්නකොට ඒවට අපි හිත කැමැති ආස කරනවා. ඒතරේ කුසල විතර්ක පවත්වන්න අපිට පුළුවන්කම තිබෙනවා. ඉතින් එතකොට ඒ විදිහට යමෙක් කටයුතු කළොත් එපමණකින්ම ඒ අය ප්‍රමාදය අතහැරලා අප්‍රමාදී බවට පත් වෙලා. ඉතින් තේරුම් ගන්න. ඉතින් මේ කුඩා දේශනාවක් කියලා අප කතා කරාට මේ කුඩා දේශනාව තව බොහෝ තේරුම් ගන්න. දැන් ඔබට තේරෙනවා ඇති මේ මේ දේශනාව තව ගොඩාක් කතා කරන්න පුළුවන්. මේ දේශනාව තුළම මුළුමනින්ම නිවන් මඟ තිබෙනවනේ නේද? මුළුමනින්ම නිවන් මඟ තියෙනවනේ නේද? මෙලොව සැප, පරලොව සැප සියල්ල මෙතන ඉපදිනවනේ නේද? තමාට හිත පිහිටපවතින අනුන්ට හිත පිහිටපවතින සියලු යහපත් වූ දේවල් මෙතන උපදව ගන්න අපට පුළුවන් දැනුමක් ලැබෙනවනේ. ඒ නිසා මේ උතුම් දේශනාව ඊටාම සදහසිතින් ගෞරවාදරෙන් ඔබ සිතෙහි දරාගෙන මේ දක්වා යම් ප්‍රමාදයක් තිබේ නම් ඒ ප්‍රමාදය මේ තේරුම් නොගැනීම නිසාම කියලා තේරුම් ගන්න. දැන් ඔබ කවුරුත් මේ යම් උත්සාහයක් ගන්න අය. නමුත් ඔබටම තේරෙන්න ඕන ප්‍රමාදයක් තුළ ඉන්නවා. ඒ ප්‍රමාදයට හේතුව කුමක්ද? මේ නොදන්නකම. මේ අසු ධර්මයේ අප තේරුම්ගෙන සිටියේ නැහැ. ඉතින් ඔබ මේ ධර්මයේ තේරුම් ගත්තොත් ඒ මොහොතේ පටන් අප්‍රමාදයේ පිණිස ඔබ පිය ඔසවන කෙනෙක් බවට පත් වෙනවා. ප්‍රමාදෙන් ඈත්වීම පිණිස සුදුසුකම් ලබන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් අපි සෙත් පතනවා මේ කොයි කාටත් මේ උතුම් ධර්මය ඔබ කොයි කාටත් අප්‍රමාදය උපදවාගෙන ප්‍රමාදේ බැහැර කරලා ඊටාම සංසිඳුණු සිතකින් යුක්තව ශ්‍රාවකින් ලබන සැනසිලිදායක ජීවිතය ඇති කරගන්න ඔබ කාටත් උපකාරක ධර්මයක් වේවා සාදු සාදු සාදු